මරදන් කඩවල තෝරවැව කදිරාගම ශ්‍රී ඉතිපතන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට සාදු නාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්දම්මං මුනි රාජස්ස සුනන්තු සම්ද මොක්කදං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 ගුණාරාම දීරෝත්සේ සද්ධර්ම රත්නයේට අපගේ උත්තම নমස්කාරය වේවා කියලා සාදු කියනවා. තුන් ලෝකාග්‍රෝ අරහතු දස බලධාරී ਸਰවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම নমස්කාරය වේවා කියලා සාදු කියනවා. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ශාසනයේ කැපවී මහානදම් පුරන ස්වාමින් වහන්සේලා පිළිබඳව උන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳ දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා අහපු ප්‍රශ්නේ තමයි අපි මාත්‍රිකාව වශයෙන් ගාථාවක් ඉදිරිපත් කළේ. මේ ධර්ම දේශනාව නැත්නම් මේ සූත්‍ර දේශනාවේ නම ආරණ්‍ය සුත්තම්. ආරණ්‍ය සූත්‍රය. සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේට අයිති සූත්‍ර දේශනාවක්. ආරණ්‍ය කියන්නේ කැලේට සඳහන් කරනවා ගමේ අන්තිම නිවසේ ඉඳලා ශක්තිමත් පුරුෂයෙක් ගලක් විසිකරන දුර කැලේ තමයි ආරණ්‍ය කියන්නේ. එතකොට මේ ආරණ්‍යයේ මෙසෙම වික්ෂුන්ගේ කියන්නේ කැලේ වෙසෙන වික්ෂුන්ගේ ස්වභාවය තමයි මේ దేవතාව වුමසන්නේ. මේ දිනවල බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටියේ. ඒකමන්තං තිතාකෝසා దేవතා භගවන්තං ගාථා යජ්ජවාසී. දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට පසකින් වාඩි වෙලා ඒ පසකින් ආඩු වුණ దేవතාව ගාතාවකින් මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. කොහොමද? අරඤ්ඤේ විහරන්තානං සත්තානං භ්‍රමචාරිණ. ඒත ඒක වත්තං ගුඤ්ජමානං කේන වන්නෝ පසීදති. අරන්නේ වාසය කරන්නා වූ. ඉගෙන කැලේ ජීවත් වෙන්නා වූ භ්‍රමචාරිණං ශාසන භ්‍රමචර්යාවෙහි යෙදෙන ඒක වත්තං ගුඤ්ජමාන එක වේලක් ගානේ වළඳන හේන වන්නෝ පසීදති ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි කුමන ආකාරයකින්ද පැහැදෙන්නේ කියලා අහනවා අරන්නේ මෙසෙන්නා වූ භ්‍රමචර්යාව රකින්නා වූ එක වේලක් දානි වළඳන්නා වූ වික්ෂූන් කෙරෙහි කොහොමද පහදින්නේ කියලා තමයි దేవතාව අහන්නේ. එතකොට දැන් අරඤ්ඤය කියන එක මේ ඇත්ත දන්නවා. වන ලැබක කුටියක හරි ගල්ලෙනක හරි ගහක් මුල හරි වාසය කරනවා නම් ඒකට කියන්නේ ආරණ්‍ය විසෙන කියලා. භ්‍රමචාරී කියලා කියන්නේ නිහියන් අබ්‍රහ්මචාරී. පැවිද්දන් බ්‍රහ්මචාරී. අබ්‍රහ්මචාරී කියන්නේ මොකද්ද? ජී ජීවිතේ ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් අසකන නහය දිවකය මන පිනවන පංචකාම සේවනයේ යෙදෙනවා. අන්න ඒකට කියනවා බ්‍රහ් අබ්‍රහ්මචාරී කියලා. එතකොට පැවිද්දන් බ්‍රහ්මචාරී. ඒ කියන්නේ පංචකාම සම්බන්ධයක් නැතුව ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැතුව සම්පූර්ණයෙන්ම කාමෙන් වෙන් වෙලා බොහෝම පිරිසිදු ජීවිතයක් ගත කරන ඒ උත්තරයන් වහන්සේලාට කියන භ්‍රමචාරීන් වහන්සේලා කියලා. දැන් ගිහි ජීවිත ගත කරන පිරිසක් මොකද කරන්නේ? පොය දවසේදී අබ්‍රහ්මචර්යා වේරමණී කියලා සමාදන් වෙනවා. ඒ කියන්නේ අද දිනේ පංචකාම සේවනයෙන් වෙන්නේ වාසය කරනවා කියලා සීල සමාදන් වෙනවා. දැන් ගිහි ජීවිත ගත කරන පිරිසට ප්‍රමෝදා හැරණු කොට අනිත් දවස් වලත් මේක සමාදන් වෙන්න පුළුවන්. දැන් අනගාരിക ධර්මපාලතුමා මුළු ජීවිතේම අනගාരിക ජීවිතයක් ගත කරේ. කියන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරේ. උපාසක ජීවිතයක් ගත කරේ. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි ඇත්තන්ද තියෙන්නේ ගිහි ජීවිත ගත කරනවා නම් කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඒ කියන්නේ ගිහි ජීවිතේ විවාහ වුණ අඟුසමියන් ස්වකීය බිරිඳ හෝ ස්වාමියා කියන කාරණාව නැත්නම් ඒ ඒ පමණින් විතර සතුටු වෙනවා පංචකාම සේවනයේ යෙදෙනවා එතන ඉහාට යන්නේ. ඒ කියන්නේ පුරුෂයෙක් නම් අන්‍ය ස්ත්‍රීන් කරා යන්නේ නේ. ස්ත්‍රියක් නම් අන්‍ය පුරුෂයින් කරා යන්නේ. ආන් එකට කියනවා කාමේසු සම්මාචාරා කියලා. ඒකට අන්‍ය ස්ත්‍රීන් අන්‍ය පුරුෂයන් කරා යනවනම් ඒකට කියනවා කාමේසු මිච්ඡාචාරා කියලා. අන්නේ ගොල්ලෝ මරණයෙන් පස්සේ නිරේ උපදින්නේ. එතකොට ඔන්න ගිහියන් කිව්වේ කාමේ නරදවා හසිරීමෙන් මිත්‍යාචාරයෙන් නින්නෙන්ට කාම සම්මාචාරයේ යෙදෙන. ඊළඟට මනස දියුණු කරගෙන යනකොට ඒ කාම සම්මාචාරයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා, සිල්වත් වෙනවා, භ්‍රමචාරී වෙනවා. ඒ උතුම් භ්‍රමචර්යාව දිගට පැවැත්වීම සඳහා පැවිදි වෙලා බොහොම පිරිසිදු ජීවිතයක් ගත කරනවා. අන්න ඒක තමයි අග්‍රක් භ්‍රමචර්යාව කියලා කියන්නේ. අබ්‍රහ්මචර්යාවේ වෙද්දී. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍යයේ විසෙනම භ්‍රමචර්යාවේ හැසිරෙනවා. ඊළඟට ඒක බත්තං විඤ්ඤාණය දවසකට එක වේලා ඉදානේ වුණාන්නේ. දැන් අපි නම් සාමාන්‍ය ගිහියන් තුන් වේලක් වළඳනවා. කනවා. සාමාන්‍ය පැවිද්දන් දෙවේලක් වළඳනවා. උග්‍ර තපස් රකින්න උතුමන් වහන්සේලා එක වේලා ඉදානේ වළඳනවා. ඉතින් මේ විදිහට අරන්නේ වෙසෙන Brahmacharya වේ හැසිරෙන එක වේලක් ගානේ වළඳන මේ උත්මයන් කෙරෙහි කුමන ආකාරයකින්ද කොහොමද පහදින්නේ කියලා අහන. එතකොට භාගතුන් වහන්සේට පිළිතුරු වශයෙන් වදාරනවා අතීතං නානු සෝචಂತಿ නප්ප ජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ ස්වාමින් වහන්සේලා අතීතං නාමසෝචಂತಿ ජීවිත අතීතේ මෙනෙහි කර කර ශෝක කරන්නේ නැහැ අතීත ගැන හිතන්නේ දැන් අපිට අතීතේ වැරදි වුණා නම් අයියෝ මම වැරදුනා මම මේවා කරගත්ත කියලා ගොඩාක් පිරිස ඉන්නවා අතීතේ මෙනෙහි කරමින් පසුත වෙනවා නේද අන්න මේ ස්වාමින් වහන්සේලා අතීතයේ හිතන්නේ නැහැ කියන්නේ. අතීතයේ සිතමින් සෝක කරන්නේ. නප්ප ජප්පන්ති නාගපං. නොපැමුණු අනාගතයේ පිළිබඳව සිනමාලිකා මවන්නේ නැහැ. කවුද මේ අරන්නේ විසෙන භික්ෂුව? දැන් අපි කොහොමද? අපි අතීතේ ගාන හිතමින් පසුතැවෙනවා අනාගතේ ප්‍රාර්ථනා කරමින් ප්ලෑන් කරනවා. මේ කුඩා ළමයාගේ ඉඳලා වයෝවෘද්ධ කෙනා දක්වා. මේ භික්ෂුන් එහෙම නැහැ කියනවා. පච්චුප්පන්නේන යාපෙන්ති මේ මොහොතේ යතනවා. ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙනවා. චේන වන්නෝ පසීදති ආන් එවන් උතුමන්ගේ ශරීර වර්ණේතයි උතුමන්ගේ හැසිරීමටයි පහදින්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙන්න මේ විදිහට හිත හදාගන්න. මේ මේ විදිහට ඉන්න පුළුවන් හිත හදාගත්ත කෙනෙකුට විතරයි. දැන් හිත හදාගත්තේ නැති කට්ටිය. අතීතේ මොන හරි වුණා නම් ඒව ගැන හිත හිත සමහර විට ඒ ඒකට වාජනය වෙච්ච පිරිස අල්ලගෙන වෛර බැඳගෙන තරහ කරමින් සමහර පරිච්ඡන්න. දැන් හිත හදන භික්ෂූන් අතීත අනාගත දෙක ගැන හිතන්නේ වර්තමානයේ ජීවත් වෙනවා. ඔන්න නිවන් දකින්න ඕන නම් මේ අත්තන්ගත කරන්න තියෙන්නේ ඒක. අතීතනාගත දෙකෙන් ඈත් වෙලා වර්තමානයේ මේ මොහොතේ හිත පවත්වා. මේ මොහොතේ හිත පවත්නවා කියන්නේ සතියේ භාවනාවේ ජීවත් වෙනවා කියන එක. ඊළඟට සඳහන් කරනවා අනාගතය සිහි කර කර අතීතය පිළිබඳව ශෝක කර කර ඉන්නේ කවුද? ඒතේන බාලා සෝ සෝ සෝචanti. ජීවිත අතීතය ගැන නොපැමිණු අනාගතය ගැන කල්පනා කර කර ශෝක කරන්නේ කවුද? බාලයන් කියලා කියනවා. ආන්ගේ බාලයන්ගේ ස්වභාවය මොකද වෙන්නේ? නලව හරිතෝ ලුතෝති හරියට නල ඒ කියන්නේ උණ උණ ගහක් කැපුවට පස්සේ මොකද වෙන්නේ? ඒකේ එන්නෙන් වියලෙනවා. නේ? වියලි වියලි වියලි යනවා. ආන් මේ වගේ බාලයන් අතීත අනාගතය ගැන හිත හිතා කම්පා වෙනවා. හරියට අර කැපු උණ ගහක් වේලෙන්නා වගේ. ආය අමු වෙන්නේ නැහැ නේ උණ ගහ කපුවට පස්සේ. ඈ වෙන්නේ මොකද? මියලේ නාන් ඒ වගේ අතීත අනාගතය ගැන හිත හිතා පව් කළ උන් ඒවා ගැන හිත හිතා පසුතැවෙනවා. බොහෝ පසුතැවෙනවා. පසුතැවීමෙන්ම තමයි ගොඩක් කට්ටිය යන්නේ. විශේෂයෙන් ওই පසුතැවෙන්න තියෙන කොයි කාලෙද? තරුණ කාලෙද? කුඩා කාලෙද? කෙටිම කියනවා නම් මැරෙන්න ලං වෙනකොට තමයි පසුතැවෙන්නේ. ඇයි එතකොට තමයි අතපය වාරුනේ ශරීර ශක්තිය නේ මතක නේ එතකොට තමයි එයාට වැටහෙන්නේ මම මැරෙනවා කියලා. තරුණ කාලේ ඔය මැරෙනවා කියන එක තේරෙන්නේ තේරෙනවා මම බලන්න සමහර තරුණ ළමයි ඉන්නවා හොඳ බයික් එකක් එහෙම ගත්තහම කොහොමද? ඈ වේගෙන් යනවා. ඒ කියන්නේ එයාට තේරෙන්නේ නැහැ මේකෙන් ගිහලා මම මැරෙනවා කියලා. සමහරට අර බයික් එක කරණම් ගන්නට යනවා. නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? බල්ලෙක්වත් පාර හරහා පැන්නොත් බ්‍රේක් ගහන්න යනවා විසි වෙලා යනවා ඔළුව වදිනවා මැරෙනවා. ඇයි මැරෙනවා කියලා තේරෙන්නේ නැහැ ඒ කාලේ. ඒකට කියන්නේ යොබ්බන මද කියලා. තරුණ මදයෙන් නත් වුණාට පස්සේ තමයි බොහෝ අය වුණ පව් කරන්නේ. තරුණ කාලයේදී අර තියෙන මදයෙන් ඉඳලා ලෝකෙට පේන එක එක දේවල් කරන්න යනවා. දැන් බලන්න ගොඩාක් ඔය බයික් වල අනතුරු වෙන්නේ අවුරුදු 20 22ට මෙහා. ඇයි මැරෙනවා කියලා තේරෙන්නේ. අයර මදේ. අන්න ඕක. ඉතින් අර වය වයසට යනකොට මොකද වෙන්නේ? දැන් තරුණ කාලේ ඒවා තේරෙන්නේ නැති නිසා ශරීර ශක්තියත් වැඩි, ඒ වගේම හිතේ අවශ්‍යතාවයත් වැඩි. හිතේ හැඟීම් දැනීමුත් වැඩි. දැන් බලන්නේ හොඳ නරක නෙවෙයි. අර හිතේ තියෙන හැඟීම් දැනීම් ටික සම්පූර්ණ කරගන්න විතරයි. එහෙම කටයුතු කරලා බොහෝ පව් කරගන්නවා. තරුණ කාලේදී. ඊළඟ වයසට ගියාට පස්සේ මොකද වෙන්නේ? අරව හිත හිතා පසුතැවෙන. හරියට බුදුරජාණන් වහන්සේ වදාරනවා වයසක කොටෙක් මාළු වෙන විලක් ළඟට ගිහිල්ලා අර මාළුන්ට පේන්නේ මොකද කරන්නේ? තාපස්ම කියනවා. ඇයි? ශරීර ශක්තිය නැති නිසා. ආන් ඒ වගේ ගොඩාක් පුරුෂ අතීතේ කරපු දේවල් හිත හිතා පසුතැවෙනවා. දැන් අපි අතින් කට්ටි ඇවිල්ලා කියනවා තමන්ලා කරපුවා. එතකොට බොහොම දුකෙන් අඬමින් කියන්නේ. අන්න එහෙනම් මේ බණ ටික අහන තරුණ මහලු කුඩා කිසිම කෙනෙක් පසුතැවෙන්නට ආධාරක වන පසුතැවෙන්නට හේතු වෙන ආකාරය තව කරගන්න හොඳ නැහැ. පුළුවන් තරම් අපි පින් කරගන්න ඕනේ. පුළුවන් තරම් අපි කුසල් කරගන්න ඕනේ. අතකට අතීතයේ පිළිබඳව සෝග කරන්නේ. ඊළඟට නොපැමිණි අනාගතයේ පිළිබඳව මාලිගා හදන්නේ. අනාගතය පිළිබඳව අවශ්‍ය දේවල් සූදානම් කරන එක නෙවෙයි කියන්නේ අනාගතයේ පිළිබඳව අධික බලාපොරොත්තු තියාගෙන ඒ පිළිබඳවම සිහින මාලිගාවක් හදන එක කියන්නේ. දැන් අපි ගොවිතනක් බතක් ආදී කරන්නේ ඒ හදන වෙලාවේ අස්වැන්න ගන්න නෙවෙයි අනාගතේ. එතන අවශ්‍ය කටයුත්ත කරනවා බුදුරජාන් වහන්සේ වදාළේ අනාගත අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා කර කර දුක් වෙන්න යන්න එපා. ඉලක්කයක් තියාගෙන අනේක හොඳයි. කර අදිෂ්ඨාන කියලා කියන්නේ. කර සාමාන්‍ය ලෝකයේ පුදුජනයන්ගේ ස්වභාවය තමයි පින්වත්නි. ඔන්න ඔය විදිහට අතීත අනාගත දෙක පිළිබඳව හිත හිතා ශෝක කරනවා නම් ඒ ශෝක කරන කෙනාට කියනවා බාලයා කියලා. බාලයාගේ ස්වභාවය ඒක තමයි. පඬිතයන් කවදාවත් ශෝක කරන්නේ නැහැ. එයාලා පොඩි කාලේ ඉඳලා හොඳට ධර්මානුකූලව හැදෙනවා ඒ හින්දා දුක් වෙන දෙයක්. එහෙමනම් පුංචි කාලේ ඉඳලා යහපත් ආකාරයට හැදෙන්න නම් යහපත් මව්පියන් ලැබෙන්න ඕනේ. යහපත් ගුරුවරයෝ ලැබෙන්න ඕනේ. යහපත් පරිසරයක් ලැබෙන්න ඕනේ. අද කාලේ වෙනකොට මොකද තියෙන්නේ? යහපත් පරිසරයක් නැහැ. තාත්තා හැන්දෑවට අරක්කු ටික බීලා නම් ගෙදරට එන්නේ. කොයි ටික මේ පොඩි ළමයාට පොඩි කාලේ ඉඳලා තියෙන්නේ. ඒකවල මේ ළමයාත් බලන්නේ හිමු වෙන්නේ ඉතින්. අම්මා නොමනාකම් කරනවා නම් දුවට ඒව තමයි පේන්නේ. එතකොට දුව බලන්නේ එතෙන්ද යන්න විනා ඒ ඇසට දැකපු දේ තමයි ගොඩක් අපි කරන්නේ. එහෙමනම් වැඩිහිටියන් ආදී දැනගන්නට ඕන දරුවන්ට ආදී නොපෙනෙන ඒ ඒ ඒ වැරදි නොකරන්න. ඒ කියන්නේ දරුවන්ට හොරෙන් කරන්න කියන එක නෙවෙයි. අපි ඒ වැරදි නොකරනවා නම් පස්පව් දසකුසල් නොකරනවා නම් අපි නිසා තව කෙනෙක් විනාශ වෙන්නේ නැහැ. ඊළඟට අපිත් මරණ බය, අපාය බය නැති වෙනවා. මේ ලෝකේ තථාගතයන් වහන්සේ වදාරනවා මිනිසුන්ට තියෙනවා සංවේග වස්තු 8ක්. සංවේග වස්තු කියන්නේ මොකද්ද? හිතට බය, ශෝකය, දුක ගෙනල්ලා දෙන කර්ම 8ක් තියෙනවා. සංවේග වත්තුනි මානි අට අටක් තියෙනවා. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපට්ඨ කවට්ට දුක්ඛං. ඉදානි ආහාර ගවෙtti දුක්ඛං සංවේග වත්තුනි මානි අට. ජාති මේ ඉදීම ගැන කල්පනා කරනවා. නැත්නම් ජාතිය සංවේග වස්තුයි. දැන් මේ අපි කවුරුවත් සමහර විට අපි උපදිච්ච එක ගැන සතුටු වෙන්නේ. දැන් සමහර කට්ටිය මොකද කරන්නේ? ඈ හිතනවා මට මේට වඩා ටිකක් උස තිබ්බන. මේට වඩා ටිකක් මම ලස්සන තිබ්බන. මේට වඩා ටිකක් මම මහත් තිබ්බන. ඊළඟසේ මම මේට වඩා උසස් කුලයක ඉපදුනා නම් මේ මේට වඩා මම උසස් ධාතියක ඉපදුනා නම් ඔහොම ඔය විදිහට ඉපදීම ගැන හිත හිතා පසුතැවෙන මට හොඳ සල්ලි තියෙන කෙනෙක් ඉපදෙන්න තිබුණා නම් කියලා අර දැන් මේ ඉපන් තැන ගැන සතුටු වෙන්නේ ඒ ඒක මදි කිය කියා මොකද කරන්නේ හොල්ලනවා ඔන්න එක සංවේග වස්තුවක් ඊළඟට අම්මා තාත්තලා නම් සමහර විට තමන්ගේ ලැබිච්ච දරුවන් ගැන හිත හිතා හුල්ලනවා. අයියෝ අපි බලාපොරොත්තුනේ පුතෙක් අපිට ලැබුණේ දුවක් නේ. ඔන්න ඔය විදිහට. එහෙම නැත්නම් අංග ගොළු දිහිරි මන්ද බුද්ධික දරුවෙක් එහෙම ලැබුණොත් එහෙම ඒ පිළිබඳව හිත හිතා පසුතැවෙන. මේ જાතිය කියන එක පිළිබඳව සතුටු වෙන්නේ කවුරුත්. ඊළඟ මරණයෙන් පස්සේ ගිහිල්ලත් කොයි තැනක උපදීද කොහොම උපදීද දන්නේ කිය කියා මොකද කරන්නේ ශෝක කරනවා නැත්තම් සංවේගී උපදවා ගන්න. ඊළඟට ජරා. තරුණ වයසේ ඉන්න කෙනෙක් හිතනවා මටත් වයසට ගියපුවාම මේ මේ විදිහට වෙන්න වෙයි. මේ විදිහට ඇස් පේන්නේ නැති වෙයි, කම් ඇහෙන්නේ නැති වෙයි, මේ මේ විදිහට මල මූත්‍ර පහ කරමින් මටත් ඉන්න වෙයි කිය කිය තමන් පිළිබඳව සංවේගය ඇති කරගන්න. ඊළඟට තමන්ගේ ඥාතින් ආදීට මෙහෙම වුණා කියලා සංවේගය ඇති කරගන්න. ඊළඟට ව්‍යාධි ලෙඩ රෝග. ලෙඩ රෝගාබාධ තියෙනවා ඒවා ගැන හිතලා සමහර විට මටත් මේ වගේ ලෙඩ හිම හැදෙයි කියලා තමන් ඉන්නේ බයි තමන්ගේ හිතෙන් අහලා බලන්න ඔය බය කවන්ත තියනවද නැද්ද කියලා. දැන් මේ දවස්වල ඒකට හොඳම සාධකය තමයි කොරෝනා නේ එළියට වහින්නේ බොහොම පරිස්සමෙන් මොන ආවරණ ලාගෙනනේ ඇයි ණය සංවේගය ඇති කරගන්න ඉතින් අපි හැමදෙනාම උදේ ඉන්නේ මහාන වෙලා ඉන්න අපි ඒක නෑ කියනවා නෙවෙයි අපිත් ඒ බය තියෙනවා එතකොට පින්වත්නි ඔය රෝග ව්‍යාධි ය අපිට වළඳෙයි කියලා අපි සූදු කරනවා. ඊළඟට අපේ ඥාති හිතවත්තුන් ආදී දේ වගේ රෝග හැදුනහමත් අපි සංවේගය ඇති කරගන්නවා. ඊළඟ චුති මරණය. මරණයටපත් වෙන්න වෙයි කියලා බය. දැන් මෙතන ඉන්න කට්ටිය ගත්තොත් ඔය වගේ භයානක රෝගයක් හරි මරණාසන්න අවස්ථාවක් හරි ජීවිතයට දැනিলা තියෙනවා නම් එයා දන්නවා ඒ මරණ බය. දැන් අපිට හම්බ වෙලා තියෙනවා එහෙම කට්ටිය. ඒ මරණ බය මැරෙන්න යනකොට ඇති වෙන බය. රෝගාබාධ නිසා, රියානතුරු නිසා නොයෙක් විදිහට ගිහිල්ලා මැරිලා ඉපදුණු කියලා සමහරු කියන්නේ. එයාගේ හිතේ බය තියෙනවා. මේ චුතියක් තමන්ගේ හා අනුන්ගේ මේ මරණයට පත් වෙයි කියන සංවේගී බය අපිට තියෙනවා. ඊළඟට අපාය අපායදී අපායදී කියන්නේ මොකක්ද? මරණයෙන් පස්සේ මම ගිහිල්ලා නිරේපදෙයිද? ප්‍රේත ලෝකෙ උපදීද? අසුර ලෝකෙ උපදීද? තිරිසන් ලෝකෙ උපදීද? කියලා මේ විදිහට අපාය බය තියෙනවා. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ වදාලා මේවා ගැන හිත හිතා ඒ බය සංවේගය ඇති කරගන්න ඕන. අපි එතකොට තමයි මේ අපාය බය තිබ්බොත් තමයි අපි ඒ පව් වලින් වැළකෙන්නේ. ඊළඟට දැන් ඔය කතා කරන කාරණා දෙක පිළිබඳවත් වෙනවා අතීතපත්ත කලට්ට දුක්ඛ. අතීත අනාගත දෙක ගැන හිත හිතත් මේ සත්‍යය සංවේගය ඇති කරගන්න. ඊළඟ එක ඉදානි ආහාර ගවිත්‍ය දුක්ඛං පෙන්නනවා අටවෙනි කාරණාව තමයි මේ ආහාර පාන හොයන දුක ආහාර පාන පිළිබඳව ඒ හොයන දුක ගොවියෙක් නම් ගොවිතැන්පත් කරන්නේ ආහාර පාන හොයාගන්න සමහර විට ණය වෙලා තමයි මේවා කරන්නේ ඒ ගොවිතැන විනාශ වෙනවා නම් හිතේ ලොකු දුකක් බයක් තියෙනවා. මානසික ගොවියන් ළඟ මානසික පීඩනය වැඩි. ඇයි මගාවල් කරනකොට ඒවා දහසක් බලාපොරොත්තු තුන ඉඳගෙන කරන්නේ සමහර විට ණය වෙලා. එතකොට ඒවා අසාර්ථක වුණාට පස්සේ පසුත වෙනවා. එහෙම පසුත වෙන ගොවීන් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ ඔක්කොම කරන්නේ මේ ආහාර සොයන ජීවත් වෙන මේ දුකට. පිළියම් හොයම් හොයමින් තමයි ඒ නැති කරගන්න කටයුතු කළාට නැති වෙන්නේ මරණකම්ම මේ ආහාර සොයන දුක කාටත් තියෙනවා. රැකී රක්ෂා කරන කට්ටිය වෙලහෙල දාම් කරන කට්ටිය, ඔවියන්, කම්කරුවන් ඉඳලා මේ හැම කෙනාගේම මේ දුක තියෙනවා, මේ සංවේගය තියෙනවා. ඉතින් මෙන්න මේ සංවේගා වස්තු අට අපි හැම කෙනාටම තියෙනවා. ඌටත් වඩා සමහරු බරපතල පව් කරගන්න. බරපතල පව් කරගත්තට පස්සේ ඒ පව් ගැන හිත හිතා මුළු ජීවිතේම පසුතැවෙනවා කම්පාවටපත් වෙනවා ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී ඔබ යත්ත තප්පති පාපන්නේ කතන්ති තප්පති දීයෝ තප්පති දුක්ගතින් ගතු පෞකලොන් නිලවත් වෙනවා පෙච්ච තප්පති පරලවත් වෙනවා දෙලවදීම තවෙනවා අවසානයේදී අපාය උපදිනා ගොඩාක් පැවෙනවා කියලා වදා. අන්න එහෙනම් පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ දුන්න උපමාව මේ විදිහට අර දරුණු මොනහරි අපරාධයක් හරි මොනහරි දෙයක් වුණාට පස්සේ එයාගේ ජීවිතය හරියට අර කපපු උඩු ගහක් වගේ කියනවා. ඒ කියන්නේ මොකද? දෙන්න දෙන්න වේලෙනවා. ආන් වගේ කෙනෙක් පසුතැවි තැවි ඉඳලා තමයි ගොඩාක් මැරෙන්නේ මේ වෙලාවේ මෙයා අපි දැන් අනුරාධපුරේ ඉන්නේ මේ වෙලාවේ රුවන්වැලි සෑයට යන අර සිංහ කනුව ඒ වටේට ගිහින් බලන්න මේ වෙලාවේ කී දෙනෙක් ඉන්නවද කියලා වැඩි හිටියු සිංගමන් යදිමි හැබැයි ඔය ඉන්නේ ගුරුවරු ප්‍රාදේශීය ලේකම්ලා ඊළඟට යෝධ හමුදාවේ උසස් නිලධාරී එක එක රස්සා කරන පිරිසගේ මව්පිය අතීතයේ අහුවට එහෙම කියන්නේ හැබැයි සමහරු එහෙම කියනවා කියන්නේ බොහොම දුකෙන් මම මේ ඔක්කොම කරේ දරුවන් නෙමෙයි අවසානයේ විවාහ වුණාට පස්සේ වෙනස් වුණා. සමහරු කියනවා බිරිඳ වෙනස් වුණා. සැමියා වෙනස් වුණා. දරුවෝ වෙනස් වුණා. ඇතුලේ මහා ගින්නකින් ඉන්නේ. මෙතන ඉන්න පිරිසටත් නැතුවම නෙවෙයි. යම් ප්‍රමාණයකට හෝ දෙන්නේ. කොච්චර කරත් වැඩක් නෑ. අන්න ඒ ඒ තැන ඉඳිමින් පසුත වෙනවා. ඉතින් ওই පසුතැවිල්ල ගෙනියනවා මැරෙනකොට ගෙනියවොත් නිරේ උපදින. ඒ වෛරේ ඊළඟට තියෙන්නේ. දරුවන් ගැන වෛරේ ඈ අම්මා තාත්තා ගැන වෛරේ සහෝදරයෝ ගැන වෛරේ ඉඩම් ඔක්කොම ගත්තා නඩු කියලා හරි අල්ලගත්තා කියලා ඇතුලේ තද වෛරයක් තියෙනවා. සමහරු කියනවා මම අපිට තිබ්බ ඉඩම් ටික ඔක්කොම අයියා ගත්තා. එතකොට ඒක පිටින් පෙන්වෙන්නේ නැතුනට ඇතුලේ මහා තද වෛරයක් තියෙනවා. එතකොට ඒ වෛරෙන් එයා ඉන්නවා. දැන් අර විදිහට මොනවා හරි කරලා ගත්ත අයියාට කාලයක් යනකොට එයාට තේරෙනවා මම මේ වැරදි වැඩක් කරේ කියලා. එතකොට එයාත් පසුතැවෙනවා. සෝබ කරනවා. ඉතින් ඔහම තමයි ජීවිත. කවුරුවත් සතුටින් නියන්නේ නැහැ. සතුටින් නියනවා නම් නියන්නේ කවුද? භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් විතරයි. දැන් භික්ෂුවක් කියලා කිව්වට හිසරවුල් බාගෙන කාසාය වස්ත්‍රේ කරට දමා ගත්තට භික්ෂුවක් වෙන්නේ නැහැ. කෙස්සයින් කරලා කාසාය වස්ත්‍රේ කරට දමා ගත්තට මෙහෙණක් වෙන්නේ නැහැ. සුදු ඇඳුමක් ඇඳගත්ත පළියට උපාසක මහත්තයෙක් උපාසකම්ෙක් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව කටයුතු කරමින් හිත හදාගන්න හිත හදාගන්න මාර්ගයට බැසගත් ආන්ගේ පිරිස තමයි සිව්වණක් පිරිස ඒ පිරිස කලුරිය කරන්නේ බොහෝම සතුටි පසුතැවීමක් නේ දුකක් නේ ඇයි ජීවිතේ බොහෝ දෙනෙක්ගේ වැරදිලා තියෙනවා සිවණක් පිරිසට ජීවිතේ වරදින්නේ. වරදිනවා නම් වැරදෙන්නේ තමන්ගේම නොගැලපෙන ක්‍රියාමාර්ග නිසා. අන්න එහෙනම් පින්වත්නි අපි හැමදෙනාම කටයුතු කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ සරණ වෙන්න. ධර්මයේ සංගරත්න සරණේ බුදුරජාන් වහන්සේ සරණ යනවා කියන්නේ මොකක්ද? උන්වහන්සේ යම්සේ ජීවත් වුණාද අපිත් ඒ විදිහට ජීවත් වෙනවා. ඒතර අපිට බුදු කෙනෙක් විදිහට ඉන්න බෑ. හැබැයි බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට ආවේ බෝධිසත්ව ජීවිතයක් තුළ අපි වගේ සාමාන්‍ය ජීවිතයකින් යුතුව. ඒකට උන්වහන්සේ සාමාන්‍ය ජීවිත තුල කොයි ආකාරයෙන්ද ගත කරේ කියලා උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය පිළිබඳව ජාතක පොතෙන් අපිට දැක ගන්න පුළුවන්. එතකොට අපි ආ මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන අපි ටික ටික ඒත් අපි හිත හදාගන්න. ඊළඟට ඍජුවම උන්වහන්සේ අපිට දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මය තුල අපි හැසිරෙන්න ඕනේ. ඒක තමයි ධම්සරණ කියන්නේ. ඊළඟට සංඝරත්න වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා කොයි ආකාරයෙන්ද කටයුතු කළේ? ආන් මේ විදිහට අපිත් උන්වහන්සේලා සරණ යනවා කියන්නේ උන්වහන්සේලා විදිහට කටයුතු කරනවා කියන එක. වෙන සරණක් නෑ. නිකන් අර වෙන ආගම් වල වගේ හැරෙන ගුරු දෙවියන් වහන්සේ අරගෙන පිට වෙලා ස්වර්ගයට අරගෙන යනවා. පව් සමා කරනවා. එහෙම බොරු පටලැවිලි නැහැ බොරුවට මුලා කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා මේ මේ ධර්ම මේ ධර්මයේ බහැසිරෙන්න. මේ ධර්මයේ ඔබ හැසිරුනේ නැත්තම් ඔබ ප්‍රාණඝාත ආදී අකුසල් කරනවා මෙන්න ඔබට වෙන විපාකේ. මෙන්න එයින් වැළකෙනවා නම් වෙන විපාකේ. පස්පවයෙන් යෙදෙනවා නම් මෙන්න විපාකේ. පස් වලින් වැළකෙනවා නම් මෙන්න ඒ ආනිසංස. ආන් ඒ ආදි වශයෙන් උන්වහන්සේ ආදීනමිය ආනිසංසයක් පෙන්වමින් මඟ කියලා දුන්නා. ඥානවන්තයින් මේ මඟ ගමන් කරනවා බුද්ධ කාලයේ තිරුබු දේවදත්ත දේවදත්ත පාර්ශවයේ හිටපු පිරිසට ඒ ශාසනයට ඇවිල්ලත් ඒ මඟ තේරුන්නේ ඒගොල්ලෝ මොනක ගිහිල්ලා අදත් අපාගාමී වෙනවා. එහෙමනම් පින්වත්නි අපි තුනුරුවන් සරණ යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතේ ගත කරපු විදිහට අපේ ජීවිතය අපි පුරුදු කරගන්නවා. උන්වහන්සේගේ බුදුගුණ නිරන්තරයෙන් අපි මෙනෙහි කරනවා. ඊළඟට ධර්මයේ තියෙන ආකාරයට අපි කටයුතු කරනවා ඒ ආකාරයෙන් අපි හැසිරෙනවා. දාන සීල භාවනාවන් අඩනවා. ඊළඟට සංඝ රත්නයේ අවවාද අනුශාසනා පිළිපදින් උන්වහන්සේලා විදිහට අපි හැසිරෙනවා අපි ජීවත් වෙන්න උත්සාහවන්ත. මම මේක තමයි චුනුරුවන් සරණ යනවා කියන්නේ. දැන් බලන්න దేవතාවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දේශනා කළේ අරන්නේ විසෙන භ්‍රමචාරීව විසෙන එක වේලක් වළඳන්නා වූ මේ උත්තරයන් කොහොමද පහදින්නේ? අරවට පහදින්න නෙවෙයි කිව්වේ. දැන් අරන් ඉන්නවට පහදිලා වැඩන්නේ. කෙලෙන්නේ සතුත් කෙලෙන්නේ. ඒකට පැහැදිලි වැඩ. ඊළඟ භක්මචාරී ගත්තහම ඒ විදිහේ මේ ශාසනෙත් තියෙනවා සමහරු අන්‍ය ශාසනවලක් තියෙනවා ඒක ඊළඟට එක වේලේ වළඳන තිරිස් අන්‍ය ශාසනවලක් ඉන්නවා හැබැයි ඒ ප්‍රමාණකින් පහදින්න නෙවෙයි කියන්නේ එහෙනම් මොකද්ද උන්වහන්සේලාගේ දර්ශනය අතීතයේ පිළිබඳව ශෝකන කරන බව අනාගතයේ පිළිබඳව කල්පනා නොකරමින් සෝත මිතුරු බව වර්තමානයේ යැපෙන බව වර්තමාන කොහොමද ජීවත් වෙන්නේ මේ මොහොතේ කල යුත්තේ කලමින් මේ මොහොතේ විශේෂයෙන්ම සතියෙන් ඉන්නේ මේ සතිය කියන කාරණාව පිළිබඳව අපි හරියට ඉගෙන ගන්න. සතිය කියලා කියන්නේ ඒ සතියෙන් තමයි අපි නිවන කරා එක් කරන්නේ. මේ මොහොතේ එළඹ සිටි සිහිය. එතකොට මේ මොහොතේ එළඹ සිටි සිහිය අපි දිනු කරන්නේ. ඒ කියන්නේ හිතගෙන ඉඳගෙන නිදාගෙන කතා බහ කරන සෑම තුනම අවබෝධයෙන් ඉන්නවා මම මොනවද කතා කරන්නේ? ඒ විදිහට මම මොනවද කරන්නේ? ඒ අවබෝධයෙන්ම අපි ඉන්නවා. ඊළඟට හැම මොහොතකම සෑම තැනම පුළුවන් තරම් දුරට අපි ධර්මයේ තුල ජීවත් වෙනවා කියන්නේ දුක දකිනවා, දුකට හේතුව දකිනවා, දුක නැති කිරීම නැති කිරීම මාර්ගය දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනවා. ඉතින් මේ මේ ගැඹුරු තැනට යන්න වර්තමානයේ හිත පුහුණුවනා කියන තැන ගැඹුරු දෙයක්. ඒ දන භාවනාව තුළින් ගොඩක් ධර්මයේ දන්න උත්තරයන්ගෙන් අහගන්න තියෙනවා. අන්න ඒ තැනට යන්නත් අපි ඒ ධර්මයේ දන්න උතුමන් වහන්සේලා සූත්‍රමින් උන්වහන්සේලා කියා දෙන සමත විපස්සනා භාවනාවන් අපි අහගෙන ඒ විදිහට දිනු කරගෙන වර්තමානයේ හිත පුහුටුවාගෙන මෙලවත් ජයගෙන පරලොවත් සසර ජයගෙන නිර්වාණ ධර්මයෙන් සැනසෙන්නට අප සියලු දෙනාටම මේ ශ්‍රවණය කරපු පුණ්‍ය ධර්ම ශ්‍රවණයෙන් රැස්වුන පුණ්‍ය ධර්මයේම හේතුපනිශ්‍රේ වේවා පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා දිෂ්ඨාන කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාවකන්ති ධර්ම ශ්‍රවණානි සංසීන් යහපතක්ම වේවා සාදු සාදු අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව දේශනා කරන්නට යෙදුණු මරදන් කඩවල තෝරුවෙව කදිරාගම ශ්‍රී සිපතන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසලානිසංසයන් සුවසේ